සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්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 බදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස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 පාචෙන්ති පානිනං තී සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන්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 දේශනා කරවන්න යම් කෙනෙක් දායකත්වයේ දරන්නේ නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානය කියලා. මේ ලෝක ධාතුවේ ආනිසංස වැඩිම දානමය පින්කම මොකක්ද කියන කාරණාව හොයලා බැලුවොත් ඒ මේ සද්ධර්ම දානමය පින්කමයි. ඒ ශ්‍රේෂ්ඨතම පින්කම සිදු කරන්නයි මේ සූදානම. සද්ධර්ම ශ්‍රවණය කිරීමත් ඊටාම ආනිසංස සහිතයි. මේ සංසාර සාගරයෙන් සත්වයා ඈතර කරවන්නේ බොහෝම හැකියාවක් තියෙන ශ්‍රේෂ්ඨ පින්කමක් සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් ධර්ම ශ්‍රවණය කරන අය එයින් ලබන්නේ අපමණ කුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන එක අපි සියලු දෙනාටම හරි වටිනවා. ඒ දේශනා කරපු ආකාරය තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සත්‍ය බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරමු. එනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරගත් ගාථා රත්නය තමයි අපි මුලින් සිහිපත් කරන්ට යෙදුනේ. යථා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාචෙන්ති පානිනං කියන මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ හිටපු දවසක මේ සවැත් නුවර විශාල පිරිසක් සිල් සමාදන් වුණා. මේ සිල් සමාදන් වෙච්ච පිරිස අතර විශාකා මහ උපාසිකාවත් හිටියා. විශාකා මහ උපාසිකාව දහවල මේ සිල් සමාදන් වෙච්ච පිරිස මුණ ගැහිලා ඒ අයගෙන් ඇහුවා අද දවසේ සිල් සමාදන් වෙච්ච හේතුව අරමුණ මොකක්ද කියලා. විශාල පිරිසක් සිල් අරගෙන මොනවාගේ පරමාර්ථයක් වෙනුවෙන් සිල් ගත්තද කියලා දැනගන්න වටිනවා කියලා හිතුණ නිසා. ඒ සිල් සමාදන් වෙච්ච අය අතර ඊටාම වැඩිමහලු අයත් හිටියා. මැදිවි අයත් හිටියා. තරුණ වයසේ අයත් හිටියා. තාම ලාබාලායත් හිටියා. ඒතර මේ පිරිස් හතරක් සිල් අරගෙන ඉස්සරලාම ගියා වැඩිහිටිම කාන්තාව උගාවට. ඒ කාන්තාව තමයි සිල් අරන් හිටපු පිරිස ඔක්කොම. ඒ වැඩිහිටියම කාන්තාවන්ගෙන් ඇහුවා මෑණිවරුනි අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් හිතේ තියාගෙනද කියලා. ඒ අය සඳහන් කළා දුවේ මරණයෙන් පස්සේ දෙව්ලොව යන්න හිතාගෙන සිල් ගත්තා කියලා. ඊළඟට ගියා මැදිවි ඒ කාන්තාව ගාවට. ඒ අයගෙන් ඇහුවා අද සිල්ගත් මොනවාගේ බලාපොරොත්තුවක් මුදුන්පත් කරගන්නද කියලා. ඒ අය සඳහන් කළා අපේ ස්වාමිවරුන්ට අපි හැර තවත් අනියම් භාර්යාවෝ ඉන්නවා. ඒ කාරණාවල් දැනගත්තාම අපේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. ආන් ඒ ද්වේෂය යටපත් කරගන්න අද සිල් ගත්තා කියලා. තරුණ වයසේ අය ගාවට ගියා. ඒගොල්ලන්ගෙන් ඇහුවා නැගෙනවරුනි අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් ඇති කරගෙනද කියලා. ඒගොල්ලෝ සඳහන් කළා විවාහයෙන් පස්සේ ලැබෙන පළවෙනි දරුවා පිරිමි දරුවෙක් බවට පත් කරගන්න ප්‍රාර්ථනා කරන්නයි අද සිල් ගත්තේ. අර ලාබාල දියණිවරු ළඟටත් ගියා. ඒගොල්ලන්ගෙන් ඇහුවා දුවේ අද සිල් ගත්තේයි කියලා. ඒගොල්ලෝ කියනවා වැඩි වයසට යන්න කලින් ඉක්මනට විවාහ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නයි අද සිල් ගත්තේ කියලා. දැන් සිල් සමාදන් වෙච්ච හතර ගොල්ලකගේ ප්‍රාර්ථනාවල් හතරක්. බුදුරජාණන් වහන්සේ ගාවට විශාකා මහ උපාසිකාව ගිහිල්ලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීන් සිල් ගත්ත මේ විශාල පිරිස අතර වැඩිමාළු අයයි මැදියම් අයයි තරුණ අයයි බාල අයයි හතරගොල්ලම ඉන්නවා. මේ හතරගොල්ලගෙන් ඇහුවට පස්සේ ඒ අය සිල්ගත් අරමුණු තමයි මේ සිහිපත් කරලා තියෙන්නේ. මේ සියලු දෙනාම ස්වාමීනි හැබැයි අරමුණට ඇවිල්ලා නැහැ. මේ ඇයට යථාර්ථය පෙන්නලා නියම අරමුණ පැහැදිලි කරලා අනුකම්පා කරලා ධර්ම දේශනාවක් කරන සේක්වා කියන ආරාධනාවක් කළා. ආන්ගේ ආරාධනාවට අනුව එදා ජේතවනාරාමේ සිල් අරගෙන හිටපු කාන්තාවන් පිරිසට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරපු ගාථා රත්නය තමයි අපි මේ මාතෘකාව කරගත්තේ. යතහා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාචෙන්ති පානිනා මේ ගාථාවේ සරල තේරුම යතහා දණ්ඩේන ගෝපාලෝ ගෝපල්ලා කෙවිතක් අරගෙන තමන්ගේ ගවය ටික දක්වනවා තනකොළ තියෙන තැනට කෑම තියෙන තැනට දක්කගෙන යනවා තෘණ භූමිය කරා දක්කගෙන යන එක තමයි ගොපල්ලාගේ පුරුද්ද ගෝචරී කියවේ ඒකයි ගෝචරේ තියෙන තැනට භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට අපි කියනවා ගොදුරු ගමට වඩිනවා කියලා එතකොට මේ ගවය ටික අරගෙන යන්නේ ගොදුරු භූමිය දක්වා කෙවිතෙන් අරගෙන කෙවිතෙන් ගහමින් ඒගොල්ලෝ අරගෙන යනවා ගොදුරු තියෙන තැනට ඒවන් ජරාච මච්චුච මේ ජරාවයි මරණයයි දෙක ඒ වගේමයි ඒ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? ආයුම් පාචෙන්ති පානිනම් පානි කෙරගේ සත්වයන්ට ජරා මරණ දෙන්න එකතු වෙලා සත්වයන් දක්වනවා ආයුෂයේ කෙරවල දක්වා. ගොපල්ලා කෙවිත අරගෙන ගවයෝ දක්වනවා තුන භූමිය දක්වා ජරා මරණ දෙන්න එකතු වෙලා සත්වයා දක්වගෙන යනවා ආයුෂයේ කෙරවල දක්වා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. ඒකෝද අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ අපූර්ව කාරණාව අපි ටිකක් විස්තර වශයෙන් සාකච්ඡා කළු. යම් කෙනෙක් යම් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා එක එක දේවල් කරනවා. සමහර අය දන් දෙන්නේ ප්‍රාර්ථනාවක් වෙනුවෙන්. සමහර අය බුදුන් වඳින්නේ සමහර අය මල් පහන් පූජා කරන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ අපි ප්‍රාර්ථනාවක් වෙනුවෙන්. එතකොට අපි මේ වාගේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න හොඳ නැද්ද? ප්‍රාර්ථනාවක් ජීවිතේක අපි කරන්නම කරන්නම ඕනේ. ඒ ප්‍රාර්ථනාව කරන එක හරිම වටිනවා. සමහර වෙලාවට නම් සමහර තැනක ඇහෙනවා ප්‍රාර්ථනාවක් කරන්න හොඳ නෑ කියලා. ඒක තෘෂ්ණාවයි, නැවත තණ්හාව රැස් කිරීමයි එහෙම සඳහන් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක. සමහර වෙලාවක අපිට ඇහෙනවා ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන විතරමයි වෙන මොකවත්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ කියලා. නමුත් ඒක ධර්ම කාරණාවක් වෙන්නේ මේක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා එතකොට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනාවක් කළ යුතුයි. දැන් ඒතකොට මේගොල්ලෝ ගාවත් මේ තියෙන ප්‍රාර්ථනාව වගේ. අපි මේ ප්‍රාර්ථනාව ගැන සාකච්ඡා කරන්න කලින් මේ ප්‍රාර්ථනාව කියන එක ගැන කරුණු ටිකක් නිවැරදි කරගන්න එක මම හිතන්නේ හරි වටිනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ පින්කම් කරන අනන්ත අනුභවයෙන් මම සම්මාදිට්ඨික වන්නේම්වා. සම්මාදිට්ඨික වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ මේ ආරක්ෂා කරන සීලමය බලයෙන් ඔබට ඊළඟට මනුෂ්‍ය ජීවිතයක් ආයෙ ලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ඊළඟ තැන ආය මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න නම් එහෙම නැත්නම් දිව්‍යාත්මයක් සුගතිගාමි ජීවිතයක් ලබන්න නම් මනුස්ස ලෝකයේ ඉන්න කාලේ කළ යුතු පින්කම මේ සිල් රැකීමයි. සිල් හැර වෙන එකම පින්කමක්වත් අපිට උත්පත්තියක් සඳහා හේතු වෙන්නේ නැහැ. සුගතිගාමි උප්පත්තියක් සඳහා හේතු වෙන්නේ නැහැ. දුගතිගාමි උප්පත්තියක් සඳහා නම් නිකම්ම හිතියත් පාර හැදෙනවා. සුගතිගාමි උප්පත්තියකට හේතු වෙන්නේ නැහැ සිල් නැති කිසිම පින්කම. එහෙමනම් අපි කරන අන් සියලුම පින්කම් වෙන වෙන කාරණාවල් සඳහා හේතු වෙනවා. ආයේ සුගතියක උපදින්න හේතු වෙන්නේ සීලය පමණයි. ඒ කාරණාව සමහර කෙනෙක් සමහරලාට අකමැත්තෙන් නමුත් දරන්න වෙනවා. එහෙම නැති වුණොත් උපදින්න වෙන්නේ දුක්ඛිත තැනක. ඒ නිසා නැවත සත්වයා උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ මෙන්න මේ සීලය කියන සාධකය. එතකොට අපි සිල් ආරක්ෂා කරලා දැන් ආපහු මනුස්ස ජීවිතයකට පාර හදාගත්තා. ප්‍රාර්ථනාවක් නෑ මොකද්ද? සම්මා දිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාව නෑ. මනුස්ස ලෝකේ ඉන්න සියලු දෙනාම පෙර භවයක සිල් රැකපු අය. ඒකට ಜಾති කුල ආගම් භේදයක් විශේෂයෙන් අපි ආගම් ආගම් වලට බෙදලානේ. නමුත් ඒ හැමෝම මිනිස්සුනේ. නමුත් ඒ මනුස්ස ජීවිත හැමෝම ලැබුවේ පෙර භවයක සිල් රැකපු නිසා. ඒගොල්ලෝ සිලුත් රැක්කනම් ඒ ඒගොල්ලෝ වෙනත් මිත්‍යා දෘෂ්ටික ආගම් වලට ගියේ. ආන් ඒකේ මෙතන වටිනාකම තියෙන්නේ අපි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා. නිවන් දක්නා ಜಾති දක්වා උපදින භවයක් භවයක් පාසා සම්මා දිට්ඨියක උපදින්න ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. එතකොට තමයි සම්මාදිට්ඨිකයෙක් වෙලාම උපදින්නේ. නැත්නම් මනුස්ස ජීවිතයක් හම් වෙනවා. නිත්‍ය දෘෂ්ටියක වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන් ලබන්නේම්වා හරි වටිනවා. සංසාරේ කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න ඕනේ. පාප මිත්‍රයෝ හම්බ වුණොත් අපි කොහාටද ගෙනියන්නේ? පාප මිත්‍රයෝ අපි අරන් යන්නේ නිරේතමයි. කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් කවදාවත් නිරේට පාර හදන්නේ නිරේට පාර හදන්නේ අපි මොනතරම් වැරදි කරනවද මම මේ පුජ්‍යලයා සමග කොයිතරම් හිතවත්ද මේ කාරණාව කිව්වොත් මේ පුජ්‍යලයා දිවි ඇතිතාක් මාත් එක්ක ඇසුරු කරන එකක් නෑ කියලා දන්නවා වුණත් සත්පුරුෂයාට වැරදි කරන දිහා බලාගෙන ඉන්න බලාගෙන ඉන්න බෑ මොකද සත්පුරුෂයා දන්නවා මේ වරද නිසා මොහුට මොකද වෙන්නේ කියලා අමනාප වුණත් කාරණාව කියනවා ඕක වැරදි කියලා වැරදි නම් වැරදි කියලා කියනවා. ඒක තමයි සත්පුරුෂයන්ගේ හැටි. වර්ග පෙන්නලා දෙනවා විතරක් නෙමෙයි වර්ධින් මුදවා ගන්නත් උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොට මගෙන් ඔහුට මේ සාධන පීඩන බැනුම් සමහරට පහර දීම වෙන්නත් පුළුවන්. නමුත් අනුකම්පාව වැඩි නිසා ඒ ඔක්කොම ඉවසනවා. ඉවසලා මම කොහොම හරි සසරින් මුදවන්න උත්සාහ කරන කෙනාට කියන්නේ සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ. ආන් ඒ හින්දා කල්යාණ මිත්‍රයන් ලබන්නේවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේවා. විශේෂයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා. මේ ප්‍රාර්ථනා කරන්න ඕනේ හැටි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා. මේකට එක උදාහරණයක් සඳහන් කළොත් අපි පිළිතුරු අහලා තියෙනවාද පඬිත සාමණේරයෝ පිළිබඳව. මම කාරණාව බොහොම කෙටියෙන් සඳහන් කරන්නේ අපි දේශනාවට තියෙන කාල වේලාවත් එක්ක පඬිත සාමණේරු සාමණේර භූමියට එනකොට වයස අවුරුදු 7යි. පැවිදි කරවලා හත් දවසක්ම අම්මයි තාත්තයි දන් දුන්නා. චරිත් මහරහතන් වහන්සේ ගාව පැවිදි කරවන්නේ. හත් දවසක්ම දන් දීලා මව්පියෝ තමන්ගේ ගම්පලත් හොයාගෙන යන්න ගියා. අටවෙනි දවසේ දන් දෙන්න කෙනෙක් හිටියේ නැහනේ. චරිත් මහරහතන් වහන්සේ දින 7කට කලින් පැවිදි වෙච්ච හත් අවුරුදු වයසේ සාමණේර පොඩි හම්දුවෙක් එක්ක පින්ඩ පාතේ වඩින්න පිටත් වුණා. පින්ඩපාතේ වඩින්න පිටත් වෙලා ටික දුරක් යනකොට වේල්ලක් තියෙනවා. වැවේ ඉඳලා කුඹුර දක්වා වතුර ගෙනියනවා. අපේ වේලි දැකලා තියෙනවා. සමහර වෙලාවට කඳු උඩිනුත් වේලි එනවා. කඳ ගැඹුරට කපලා වේල්ල අපි අරගෙන තියෙනවා වතුර ගෙනියන්නේ. පල්ලම් තියෙනකොට අපි එව්වත් ජය අරගෙන කොහොම හරි වැව තියෙන්නේ කොහෙවත් වැවේ තියෙන වතුර මේ කඳු වස්යෙන් ගල් වස්යෙන් මුල් වස්යෙන් හැරවි හැරවි හැරවි හැරවි කොහොම හරි අපි කුඹරට වතුර ගෙනහිල්ල තියෙනවා. අපි වේල් හදහම වතුර වේල්ල දිගේ අවශ්‍ය තැනට යනකම් යනවා. අර පුංචි හාමුදුරුව දැක්ක මේ වේල්ල. දැකලා සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඒක වේල්ල. ස්වාමීනි ඒක ගෙනියන්නේ වතුර. කොහාටද ස්වාමීනි වතුර කුඹුරට? උන්වහන්සේ කල්පනා කළා වැවේ ඉඳලා වේල්ලේ එන්නේ. එතකොට මේ ගල්පර, කඳු ගැට, පල්ලම් හැම බාධාවක්ම ජයගෙන මේ ගොවියෝ ටික වතුර ටික අරගෙන යනවා අපූර්වට කුඹුරට. ස්වාමීනි මේ ගොවියන්ට ඕනෑ වුණ හැටියට තැන් තැන් වලින් හැරිලා අස්සෙන් රිංගලා උඩින් ගිහිල්ලා මේ යන්න මේ වතුරට හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමාන්‍යයෙන් වතුරට හිතක් වතුරට හිතක් නෑ. කල්පනා කළා හිත පිට නැති වතුර Tamanට ඕන විදිහට කීකරු කරගෙන Tamanට අවශ්‍ය තැනට ගෙනහිල්ලා. තව ටිකක් යනකොට හම්බුණා කම්මල යකඩ වැඩ කරන තැන. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඒක කම්මල. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? සාමණේර එතන යකඩ වලින් වැඩ කරන තැන. යකඩ තලනවා, යකඩ කපනවා, යකඩ ඇද කරනවා, යකඩ රවුම් කරනවා. ඊටාම ඝනවර තියෙන යකඩ ඊටාම තීමු පිහියවල් බවට පත් කරනවා, කඩු කිනිසි බවට පත් කරනවා. ඒ යකඩ වලින් හරි අපූර්ව නිර්මාණ කරනවා. එතකොට මේ යකඩ කියලා කියන හරි තද જાතියක් නේ. ස්වාමීනි මේ යකඩ වලට හිතක් තියනවද? මිනිස්සුන්ට ඕන ඕන හැටියට හැදෙන්නේ. නෑ සාමාන්‍ය යකඩ වලට හිතක් නෑ. නමුත් යකඩ වැඩ කරන කෙනා මේව රත් කරලා, මේව ගිනියම් කරලා, මිටියෙන් තලලා, පීරෙන් ගාලා තමයි මෙහෙම ලස්සනට ඕන විදිහට හරවගෙන තියෙන්නේ. එහෙනම් හිත් පිට නැති යකඩ Tamanට ඕන හැටියට කීකරු කරගන්නවා මේ මිනිස්සු. තව ටිකක් යනකොට හම්බුණා වඩු මඩුවක්. ස්වාමීන් මේක මොකද්ද? සාමනීර වඩු මඩුව. ස්වාමීන් මෙතන මොකද කරන්නේ? මෙතන තමයි ඇඳන් හදනවා, පුතු හදනවා, මේස හදනවා, දොරවල් හදනවා, අල්මාරි හදනවා. ස්වාමීනි ඒ ලී වලට හිතක් තියනවද නෑ සාමණේර ඒ ලී වලට හිතක් නෑ ස්වාමීනි හිත පිට නැති ලීයද ඒ වඩුව මේ අපූර්වයට හැඩ කරලා අරන් තියෙන්නේ ඔව් සාමණේර ටික වෙලාවක් කල්පනා කළා වතුරට හිතක් නැහැ. අවශ්‍ය තැනට ගෙනියනවා. යකඩවලට හිතක් නැහැ. අවශ්‍ය දේ කරගන්නවා. ලී වලටත් හිතක් නැහැ. අවශ්‍ය විදිහට කීකරු කරගන්නවා. පුංචි හාමුදුරුව කල්පනා කරනවා මට හිතක් තියෙනවනේ. හිත්පිට නැති දේවල් මේ විදිහට කීකරු කරන්න පුළුවන් නම් මට මගේ හිත කොහොම කීකරු කරන්න බැරිද? සාතන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ගන්නවා නම් මම අද පින්ඳ පාතේ ඉන්නේ කියලා. ඇයි සාමනේර? ස්වාමීනි මම යනවා හිත කීකරු කරන්න. එහෙනම් සාමනේර දෙන්න පාත්‍රා සිවුරු. පාත්‍රා සිවුරු උන්වහන්සේ ඉල්ලගත්තා. කුටිය අරගන්න උන්වහන්සේට අවශ්‍ය උපකරණ යතුරු දුන්නා. සාමනේර හිත කීකරු කරන වැඩේ කුටිය ඇතුළට වෙලා කරන්න එළියේ ඉන්න එපා. සූති ළමයානේ අවුරුදු 7යිනේ. අනික වෙනත් අයගෙන් කරදර බාධා එන්න පුළුවන්. පරිබ්‍රාජකයෝ ගාහමුණියෝ වගේ අය සම්බුද්ධ ශාසනයට බොහෝ වෙලාවට වින කෙරුවා. ඒ අයගෙන් පොඩි හාමුදුරුවන්ට කරදර වෙන්න පුළුවන් ඇතුළට යන්න. උන්වහන්සේ ඇතුළට ගිහිල්ලා දොර ඇරලා භාවනා කරන්න ආසනය පනවලා වාඩි වුණා. දැන් අපි මොකද්ද කිව්වේ? කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ කිව්වා. උන්වහන්සේ ආසනේ වාඩි වෙනකොටම සක්‍රදේවේන්ද්‍රයන්ගේ පාණ්ඩු කම්බල සෛලාශනේ රත් වුණා. උන්වහන්සේ බැලුව කවුද? මේ ආසනේ රත් වෙන්න තරම් මොනවද කරන්න හදන්නේ? සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ඇතුලේ පඬිත සාමණේරයෝ හිත කීකරු කරන්න ලෑස්ති වෙනවා. ඒ වුණාට මේ කුටිය වටේට කුරුල්ලෝ කොබෙයියෝ ලේන්නු පිළිලා ඒගොල්ලෝ හරියට කෑ ගහනවා රෑහියෝ පිළිලා කැලෑවෙන්නේ. ඒගොල්ලෝ කෑ ගහන්න ගත්තාම උන්වහන්සේ හිත එකඟ කරන්න පහසු වෙන්නේ පහසු වෙන්නේ නැහැ. අන්න කල්යාණ මිත්‍රය පිහිට වෙනවා. සතර වරන් දෙවියන්ට කතා කරලා කිව්වා පඬිත සාමණේරයෝ සසරින් මිදෙන්න ලෑස්ති වෙනවා. කුටිය ගාවින කුරුල්ල කොබිජු ටික ඔක්කොම එලවලා දාන්න කියලා. සතර වරන් දෙවියෝ ඇවිල්ලා සේරම කුරුල්ල කොබිජු සද්ද කරන එක නතර කරලා ඒගොල්ලෝ පන්නලා දැම්මා. පන්නලා දාලා නිශ්ශබ්දයි. සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ බැලුවා සරියුත් මහරහතන් වහන්සේ පින්ඩපාත වැඩියා සාමණේර ස්වාමීන් වහන්සේට දානි අරගෙන එනවා. එහෙම වුණොත් පරක්කු වේද දානේ වළඳන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සූර්යාගේ ගමන නතර කෙරුවා. පඬිතු සාමණේරයෝ සසරින් මිදිලා දන් වළඳන තුරු සිරුවවරට යන්නේ. ඉරයි හඳයි ගමන් කරන එක නතර කරලා Taman ඇවිල්ලා කුටියේ ඉස්සරහට ආරක්ෂාවට හිටගත්තා. බුදුරජාණන් වහන්සේ බැලුවා පඬිතු සාමණේරයෝ උදේ වරුවේම සෞඛලස් නසනවද? උදේ වරුවේම සෞඛලස් නසනවා. නමුත් ඊට කලින් තුන් ඵලයක් විතර ලබනකොට සරියුත් මහරහතන් වහන්සේ දානි අරගෙන කුටියට වඩිනවා. ඇවිල්ලා කතා කරුවොත් රහත් වෙන්නේ තුන් ඵලයකින් විතර නතර වෙනවා. නෑ අද දන් වළඳන්න ඕනේ සසරින් මිදිලමයි බුදුරජාණන් වහන්සේ වැඩියා සරියුත් මහරහතන් වහන්සේ කුටියට. වැඩලා දොරගාව භාග්‍යතුන් වහන්සේ ආසනය පනවගෙන වාඩි වුණා. සාරිපුත්ත ආවොත් මම නතර කරගන්නවා පඬිතු සාමණේරෝ රහත් වෙනකන්. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. දැන් අපේ ඇයිට පේනවද කල්යාණ මිත්‍රයෝ කී දෙනෙක් අනුකම්පා කළාද කියලා? සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අනුකම්පාව ලැබුණා. සතරවරන් දෙවියන්ගේ අනුකම්පාව ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබුණා. එහෙනම් පැවිදි වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ අනුකම්පාව ලැබුණා. මේක සුදුපටු අනුකම්පාවක්. ඒ වාගේ කල්යාණ මිත්‍රයෝ අපිටත් හම්බ වුණොත් අපිත් කවදාවත් සතර පායයිද? එහෙනම් සංසාරි ප්‍රාර්ථනා කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. ඒ වෙනුවෙන් සංසාරේ හොඳට පින් කරලා තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් සංසාරේ හොඳට ගුණ පුරලා තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි අහනවා නිවන ප්‍රාර්ථනා කරාම ඇති. නිවන ප්‍රාර්ථනා කරාම නිවන් දකින්නතුරු අනික් ලැබෙන්න තියෙන හැම දෙයක්ම අඩුවක් නැතුව ලැබෙනවා කියලා. උදාහරණයක් අරගත්තාම අපි කුරුණෑගල ඉඳලා කොළඹට එනවනම් බර කපුල පහු කරන්න, කලගෙඩි හේන පහු කරන්න, පස්යාල පහු කරන්න, අපිට අමුතුවෙන් වාහන වල යන්න වෙන්නේ. එහෙනම් කුරුණෑගලින් කොළඹ බස් එකට නැංගහම ඔය ඔක්කොම පහු කරගෙන තමයි එන්නේ. එහෙනම් නිවන ප්‍රාර්ථනා කරාම අනික් ඔක්කොම නිවන් දක්නාතුරු ලැබෙන බව ඇත්ත. හැබැයි අපි දැනගන්න ඕනේ කුරුණෑගල ඉඳලා කොළඹට එන්නේ බස් එකේද කරත්තේද එහෙම නැත්නම් බෙන්ස් එකේද එහෙම නැත්නම් ඊට වඩා සුවදායක වාහනයේද කොළඹට එන්නේ කියලා තීරණය කරන්න ඕනේ. ආන් ඒ හින්දා ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. පරක්කු වෙලා මේ ගමන යනවද එහෙම නැත්නම් බොහොම සුවදායක විදිහට පහසුවෙන් මේ ගමන යනවද කියලා. ආන් ඒකට මේ ප්‍රාර්ථනාව හරි වටිනවා. ඒක තමයි සම්මා දිට්ඨික ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාව ගැන සාකච්ඡා කරන්න ගියහම මේක අති දීර්ඝ මාතෘකාවක්. නමුත් දැන් මේ ඇයිගේ ප්‍රාර්ථනා ටික මේ ඇයිගේ ප්‍රාර්ථනා ටික සසරේ නිදෙන ප්‍රාර්ථනා නෙමෙයි මේ තියෙන සසරෙහි බැඳෙන ප්‍රාර්ථනා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් අර දෙවනි පිරිස මධ්‍යම පාන්තික පිරිස වැඩි වී අය ප්‍රාර්ථනා කළේ ද්වේෂය යටපත් කර ගැනීම සඳහායි අපි සිල් ගත්තේ. ස්වාමියන්ගේ තියෙන අකටයුතු පිළිබඳව ඇති වෙන ද්වේෂය යටපත් කරගන්න අපි අද සිල් සමාදන් වුණා. එහෙනම් ද්වේෂය යටපත් කරගන්න ඊය සිල් සමාදන් වෙලා තියෙන නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් අරමුණ දැකලා අපි භයානක සංසාරය පිළිබඳව අවබෝධ කරලා නැවත මට ආපහු සුගතිගාමි ජීවිතයක් ඕන කියලා හිතලා ඒ වෙනුවෙන් සිල් අරගෙන නෙමෙයි තියෙන්නේ. ලෞකික ප්‍රාර්ථනාවක්, රාගික කාරණාවක් නැති කර ගැනීම සඳහායි ඒගොල්ලෝ සිල් අරන් තියෙන්නේ. එතන උතුම් අරමුණක් උතුම් ප්‍රාර්ථනාවක්, උතුම් ප්‍රාර්ථනාවක් නෑ. ඇයි ඒගොල්ලෝ මේ දුක් විඳින්නේ එහෙනම්? සංසාරේ ඉපදිච්ච නිසා. එහෙනම් සතර ඉපදින් නැති එක තුරන් කරන්න එක තෝමනාව තියෙනවා. හැබැයි හැමතැනම මූලිකත්වයේ සීලය මත තියෙනවා. එහිඳ සිල් අවශ්‍යයි. සංසාරයේ නැමැති සාගරයේ තරණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ උඩින් එළඹ තියෙන පාලමට කියන්නේ සීලය කියලා. ඒ පාලම ඔස්සේ ගිහිල්ලා තමයි මේ සංසාර සාගරයෙන් එතර යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ සීලය මොකක් සඳහාද? සසරින් මිදීම සඳහා. සසරින් මිදීම සඳහාම සීලය නෙමෙයි ඊළඟට ඒ සීලයෙන් පුළුවන් වෙන්නේ නැවත නැවත නැවත නැවත සසරින් මිදෙන්න කුසල් රැස්කරන්න ආයෙ උපදිනවා. මේ ජීවිතේම සසරින් මිදෙන්න පුළුවන් නම් හොඳයි. අපි දන්නේ මේ වෙනුවට සුදුසු උපතක් අපි ගාව තියෙනවද? මේ ජීවිතේම සසරින් මිදෙන්න පුළුවන් වෙන්නේ ත්‍රි හේතුක උප්පත්තියක් තිබුණොත්. මොකක් නිසාද ත්‍රි හේතුක උප්පත්තියක් හම්බ වෙන්නේ? ලෝභයයි, දේශයයි, මෝහයයි නැති කරලා දන් දුන්නාම තමයි ත්‍රි හේතුක උපතකට පාර හැදෙන්නේ. එතකොට මේ පින්කම් කරනකොට කොච්චර දේවල් තේරුම් ගන්න තියෙනවද දැනගන්න තියෙනවද? අපි පින්කම් කරනකොට ලෝභය නම් අපි යටපත් කරගන්නවා. අපි පින්කම් කරනකොට දේශයත් අපි යටපත් කරගන්නවා. මේ දෙකන ජයග්‍රහණය කළා යටපත් කරලා. නැති කරලා නෙමෙයි. ඒ වුණාට මෝහය මෝහය නැති වුනේ. මොකද්ද මේ මෝහය කියලා කියන්නේ? කෙටියෙන්ම කියොත් අනවබෝධය කරන කාර්ය පිළිබඳව තියෙන අනවබෝධය. උදාහරණයකට මෙහෙම සඳහන් කළේ පුංචි දරුවෙකුට අපි කියනවා පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දැක්කම පුතේ ගිහිල්ලා වඳින්න කියලා. අපි කියපු නිසා දරුවා ගිහිල්ලා වඳිනවා. එයා ගාව ලෝභිකුත් නෑ, එයා ගාව දේශේකුත් නෑ. අම්මයි තාත්තයි වඳින්න කියලා වැන්දා. ඒ වුණාට එයා දන්නවද වැන්දාම මට හම්බෙන්නේ මොනවද කියලා. ඒක දන්නේ, ඒක දන්නේ නෑ. සමහරట్లాට වැඩි හිතිය දන්නේත් නෑ. මොනවද වැන්දාම ලැබෙන්නේ? ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි. කාරණා හතරක් මුදුන්පත් වෙනවා කාට වැන්දහමද? ගුණයෙන් වයසට ගියපු අයට වැන්දහම. මේ ආයුෂයෙන් වයසට ගියපු අය නෙමෙයි. ගුණයෙන් වයසට ගියපු අයට වැන්දහම. සමහරට ඒ අවුරුදු 25 30 වෙන්නත් පුළුවන්. නමුත් ගුණයෙන් ගොඩක් වයසයි. එහෙම අය මේ ලෝකේ වටින්නේ. ආන් එහෙම අයට වැන්දහම තමයි මේ කාරණා හතර මුදුන්පත් වෙන්නේ මොනවද? ආයු, වර්ණ, සැප, බල. එතකොට මේ වඳින කෙනා මේක දැනගෙනම වැන්දා කියලා කියන්නේ. එයා මේ මේ ප්‍රයෝජනෙ ලැබීම සඳහා වඳිනවා. ඕක දන්නේ නැති නිසා අපි අද හරියට වඳින්නේ වඳින්නේ නැහැ. එහෙනම් මේ කාරණා තුනම දැනගෙන වැන්දොත් ත්‍රි හේතුක උපතකට පාර හැදෙනවා. දානයක් දෙනකොට ඒ දානීය දෙන එකේ අරමුණත් හරියටම දැනගන්න ඕනේ. අරමුණ වෙන්න පුළුවන් මේ ගියායට පින් දෙන එක. දානි දෙන්න ඕනේ කාටද? දානි දෙන්න ඕනේ කොතෙන්ටද? දානි දෙන්න ඕනේ කොහොමද? මේ දානේ මේ විදිහට දුන්නාම අපිට ලැබෙන ඵලය මොකද්ද? ආන් ඒ කාරණාව දැනගෙන දැනගෙන දෙන්න ඕනේ. එතකොට තමයි ත්‍රි හේතුක උපතකට පාර හැදෙන්නේ. ලෝභ දේශ විතරක් නැති කරලා මෝහ සහිතව දන් දුන්නාම දි හේතුක උපතකට පාර හැදෙනවා. ආන් ඒ දි හේතුක උපතක් ලැබුවොත් ඒ ජීවිතෙන් මාර්ගඵල හම්බ වෙන්නේ නැහැ. ඒ ජීවිතෙන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් දෙහේතුක උපතක් හම්බ වෙනවා. එයාට ධර්ම අවබෝධය ලබන්න පුළුවන්. මාර්ගඵල ලබන්න බෑ. එතකොට මේ දෙකක්වත් නැතුව හිටියහම ඒ අයට කියන්නේ අහේතුක උපතක් තියෙන අය. ඒ අයට මගඵල ලබන්නත් බෑ, ධර්ම අවබෝධය ලබන්නත් බෑ. කවුද අහේතුක උපතක් තියෙන අය? උපතින්ම මන්ද මානසිකයි. උපතින්ම පංචේන්ද්‍රයන් විකලයි. කියන දේ තේරෙන්නේ ආන් එහෙම ඉපදිලා ඉන්නේ ඒකට කියන්නේ අහේතුක උපතක ඒගොල්ලන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එතකොට මේ අපි ගැන කල්පනා කරලා බලහම දෙහේතුකද ත්‍රිහේතුකද කියන කාරණාව විශේෂයෙන් හිතන්න වෙනවා. අපි දෙහේතුක නම් හොඳට ධර්ම අවබෝධය ලබන්න අපිට පුළුවන් මේ ජීවිතේ මඟපල් ලැබෙන එකක් නෑ. එහෙනම් නිවන් දකින්න තව ඉස්සරහට යන්න වෙයි. ත්‍රිවේතුක උපතක් සඳහා මේ ජීවිතවලින් කටයුතු කරන්න වෙයි. එහෙමනම් අපේ ප්‍රාර්ථනාවල් තියෙන්න ඕනේ ඒ වෙනුවෙන්. මේ තියෙන ලෞකික ප්‍රාර්ථනාවල් මේ කරන ප්‍රාර්ථනාවල් දුක් සහිතයි. එහෙනම් අපේ ප්‍රාර්ථනාව දුකෙන් මිදෙන්නයි. එහෙනම් දුක් සහිතයි. ඒකට එක උදාහරණයක් සඳහන් කරාම විෂ ජාතකයේ දැන් අර තරුණ අය ප්‍රාර්ථනා කළා පිරිමි පුතෙක් ලබන්න. බාල අය ප්‍රාර්ථනා කළා ඉක්මනින් විවාහ වෙන්න. මෙතන විෂ ජාතකයේ සඳහන් කරනවා මේ ප්‍රාර්ථනා මොනවද කියලා. මෙවට විෂ ජාතකයේ හැටියට සඳහන් කරන්නේ සාප කියලා. එතකොට මේ කරගෙන තියෙන්නේ Taman විසින් Tamanට සාපයක්. විෂ ජාතකයේදී අපේ සමාජ විෂ ජාතකය අහලා ඇති. බෝසතාණන් වහන්සේ තමන්ගේ සහෝදර පිරිසත් එක්ක වනාන්තරගත වුණා භාවනා කරන්න. ඊටාම උග්‍ර සිල් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා මේගොල්ලන්ගේ සීලය හැබෑම සීලයක්ද. දැන් මේගොල්ලන්ට සිල් බලන්න උපද්‍රවයක් නැහැනේ. ඒ හින්දා සිල් සිල් හොඳට තියෙනවද ශක්තිමත්ද කියලා බලන්න උපද්‍රවයක් එන්නේ නැහැ. කේන් තියනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් රාගික අවස්ථාවක් આવුත් ඒකට යෙදෙනවද කියලා බලන්න ඕනේ. හරියටම සිල් තියෙනවනම් ඒ ඔක්කොම ඔක්කොම අතහැරලානේ. මම ඒ කරුණ බලන්න හිතුණා. ඒ හින්දා සක්‍ර දේවේන්ද්‍රයෝ ඇවිල්ලා බෝසතාණන් වහන්සේගේ ආහාර කොටස හැංගුවා. නෙළුම් අල කොටසක් තිබුණේ. එදා ආහාරෙත් නෙළුම් අල ටික හැංගුවා. අනිත් සියලු දෙනාම ආහාර ගත්තා. බෝසතාණන් වහන්සේ ඇවිල්ලා ආහාර බලනකොට ආහාර නැහැ. කමක් නෑ අද ආහාර මදි වෙන්නේ ඇති කට්ටියට. ඒකයි මට තියෙන්නේ නැතුව ඇත්තේ. නිශ්ශබ්ද වුණා දෙවෙනි දවසේ ඇවිල්ලා බැලුවා දෙවෙනි දවසෙත් නෑ. කමක් නෑ අමතක වෙන්නේ ඇති. තුන්වෙනි දවසෙත් ඇවිල්ලා බැලුවා තුන්වෙනි දවසෙත් නෑ. මේකට බෝසතාණන් වහන්සේ දවස් තුනක් බඩගින්නේ. කල්පනා කළා මේගොල්ලෝ මට ආහාර තිබෙන්නේ නැතුවර කමක් නෑ. මට ආහාර හොයාගන්න පුළුවන්. නමුත් මට නොතියන්නේ මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද දන්නේ ඒ වැරද්ද මම නොදැන තියෙනවා නම් ඒ වරද හදාගන්න ඕන නිසා මේගොල්ලන්ගෙන් අහන්න ඕනේ. මට තේරෙන්නේ වරදක් තියෙනවද කියලා. ආන් ඒ හින්දා පිරිසරස් කරලා හුවා සීල දනාම කියනවා අනේ ස්වාමීනි හැමදාම ඔබ වහන්සේගේ කොටස වෙන් කරලා නැතුව අලඳන්නේ. එහෙම ආහාර මදුනත් ඔබ වහන්සේට නොතියයි නැහැ. අපි බඩගින්නේ හිටියත් ඔබ වහන්සේ කොටස තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේට දාන දීලා අපි ඔක්කොම අද බඩගින්නේ හිටිය කියලා ඔබ වහන්සේට කවදාවත් කියන්නේ කියන්නේ නැහැ. එහෙනම් ඔබ වහන්සේම අපිට අග්‍රයි. එතකොට කවුද මේ ආහාර කොටස හොරා කෑවේ? මෙතන ඉන්නේ 11 දෙනයි. 11 දෙනාම කියනවා මං නෑ මං නෑ මං ගත්තේ නෑ. ඒක විසඳන්න බෑනේ. අහවලා හොරා කියලා කියන්නත් බෑනේ තොරතුරු නෝදන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේගේ වැඩිමල්ම සහෝදරය කතා කළා ස්වාමීනි මෙතන ඉන්න හොරා හොයන්න බෑ. නමුත් ඔබ වහන්සේගේ ආහාර කොටස මම හොරා කෑවේ නෑ. මම කෑවනම් ස්වාමීනි මට සාප වෙන්න ඕනේ. මම දැම්මම සාප කරගන්නවා. සාප කරගන්නවා ස්වාමීනි ඔබ වහන්සේගේ ආහාර කොටස මම භුක්ති විඳානම් හොරෙන් උපදින උපදින භවයක් භවයක් පාසා මට රජකමම ලැබෙන්න ඕනේ. රජෙක් වෙන්න මම ප්‍රාර්ථනා කරන්නේ. ඒකෝර අපිට අපිට නම් මෙව උතුම් තානාන්තර. නමුත් දැන් මේ මොකද්ද කරගත්තේ? සාපය. ඒ රජෙක් වෙච්චාම සාපයක්ද? අපි වෙන මතකද බෝසතාණන් වහන්සේ තේනිය කුමාරයා වෙලා ඉපදිලා අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් නිරේ හිටියා. එහෙනම් රජෙක් වෙලා පින් කරනවා කියන එකේ තරම් ලේසි වැඩක් ලේසි වැඩක් නෙමෙයි යුද්ධයක් අහම යුද්ධයට යන්න ඕන යුද්ධ කරපල්ලා කියලා අනදෙන්න ඕන ඒකේ මිනිස්සු මරපල්ලා කියලා. සෙබරේ යුද්ධයට ගිහිල්ලා 10 දෙනා ඉමරන්නේ. සෙබළු 100ක් ගිහිල්ලා 10 10 මැරුවොත් ඒගොල්ලෝ 100ක් විතර 1000ක් විතර මරලා. නමුත් එක්කෙනෙක් මැරුවේ 10 දෙනානේ. එතකොට ඒ සෙබළටයි තියෙන්නේ 10 දෙනෙක් මරාපුවා කුසලයේ. නමුත් යුද්ධ කරපල්ලා මිනිස්සු මරපල්ලා කියලා අනකපු රජුරවන්ට ඉතාම සුවසේ ඉඳලා 1000ක් මරාපු ප්‍රාණඝාත අකුසලේ බාර ගන්න දෙන. හරි සැපසේ යපව් කළා. බොහෝම සැපට උයලා පිහලා ආරක්ෂාව මැද්දේ කාලා බීලා සතුටින් සැතපීලා නාලා විනෝද වෙලා ඉන්නේ. අර සබල කැලෑවක් ගාන ගිහිල්ලා මඩේ බඩගාලා කැලේ ගිහිල්ලා කතු වෙනගෙන සූරගෙන දහ දෙනෙක් මරන්නේ. ඒගොල්ලෝ දුක් විඳලා පව් කරගන්නවා. මේගොල්ලෝ බොහොම සැපට පව් කරගන්නවා. එහෙනම් රජ වෙනවා කියන එකේ තරම් හොඳ වැඩක් නෙමෙයි. දෙවෙනි එක්කෙනාගේ ප්‍රාර්ථනාව හරි වටිනවා. තවත් එකක්. ස්වාමීන් වහන්සේගේ නෙළුම් අලකට සමම කෑවනම් උපදින උපදින භවයක් භවයක් පාසා මට ප්‍රදේශ රාජ සම්පත් ලැබේවා. තව එක්කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මට ලස්සන භාර්යාව ලැබේවා. මට ඉතාම කීකරු දරුවෝ ලැබේවා. මේ සාප දෙතකොට මේ කරගන්නේ සාප. ලස්සන භාර්යාවක් ලැබුණත් ඒ ස්වාමියා සාමාන්‍ය භාර්යාවක් විවාහ කරගත්ත සැමියෙකුට වඩා බොහොම වේදනාවෙන් ගින්දරින් ඉන්නේ. ඒ තමන්ගේ බින්ද ගැන චූටි හරි සැකයක් මතුවුණා. තව කෙනෙක් තමන්ට මුදක යන්තමට අවඥාවට රිහිනාවක් වුණා. එතන ඉඳලා සැක උපදින්න පටන් ගන්නවා මේගොල්ලෝ අතර මොකක් හරි මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද මාසයකට හමාරකට සැරයක් ගෙදර එන කෙනෙක් නම් දුර රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවට ගිහිල්ලා එතන ඉඳලා පිච්චි පිච්චි ඉන්නේ අද කොහෙ ගියාද කවුරු ඉන්නවද මොනවා කරනවද පහසු දෙයකට මේ ගමන පහසු නෑ ආන්ගේ හිඳ ප්‍රාර්ථනා කරනවා මට ලස්සන බිරින්ද ඇවුරු ලැබේවා ඉතාම කීකරු දරුවෝ ලැබේවා. දරුවෝ හරියම කීකරුයි. ඒ නිසා මව්පියන්ට දරුවන්ගෙන් තොර ජීවිතයක් නෑ. හැබැයි දවසක මව්පියෝ දාලා ගියපු දවසට සමහර මව්පියෝ උන්නත්තක බවට පත් වුණා. දරුවෝ දාලා ගියපු වේදනාවට ඒ නිසා හැම තැනම කී කිය යනවා. ඛණ්ඩ දෙනේ කිය අදුවක් කෙරුවෙත් නෑ, බොණ්ඩ දෙනේ කිය අදුවක් කෙරුවෙත් නෑ. දාඩිය බින්දුවක් නැගෙන් යටින් දුන්නේ ඒ තරම් මේගොල්ලන්ට සැලකුවා සත්කාර කෙරුවා. අන්තිමට අපිට පිටිපාලා ගියා කියලා එතන ඉඳලා මුළු ජීවිතෙම දුක් විඳිනවා සමහරලාට ඒ ප්‍රේමයේ වැඩිකමට උම්මත්තකේ වෙලා මනුස්ස ජීවිතෙන් නෙලා ගන්න තිබිච්ච උතුම් ඵලය නෙලා ගන්න බැරුව නිකම්ම නිකන් අහිංසකයෙක් හැටියට මැරිලා මැරිලා යනවා. එහෙනම් මේ මේ කරන්න ප්‍රාර්ථනාවල් මේ ඔක්කොම සහ පහ සමාන ප්‍රාර්ථනාවල්. ආන් ඒ හින්දා මේ මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවන්ගෙන් මිදෙන්න ගවයා දක්කගෙන යන දෙපල්ලා ගවයා තනබිම දක්වා දක්කනවා වගේ ජරා මරණ දෙන්න එකතු වෙලා ඔබේ ආයුෂයේ කෙරවල දක්වා ඔබ දක්කගෙන යනවා. ඒ නිසා ආයුෂය ඉවර වෙන්න ඉස්සෙල්ලා වහ වහ කුසල් රැස් කරන්න ඕනේ. ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරවන්න ඕනේ. ඒ සඳහා ප්‍රමාද වෙන්න එපා. එනම් හැම වෙලාවකම අනුන් මොනවා කළත්, අනුන් මොනවා කිව්වත්, අනුන් කොයි විදිහට හැසිරුණත් තම තමන් කරගන්න අකුසල් තම තමන් සතුවමයි එන්නේ. ඒක වෙන කාටවත් දෙන්නත් වෙන කාටවත් ගන්නත් බෑ. එහෙනම් ස්වාමියා මොන වැරදි කෙරුවත් ඔබේ හිත ඔබට කීකරු කරගෙන ඔබට සසරින් මිදෙන්න පුළුවන් නම් කොච්චර අපූර්වද? ස්වාමියා වැරදි කරන නිසා ද්වේෂයෙන් මිදෙන්න නිසින් ගත්තේ. එහෙනම් මේ කාරණාවට අපූර්ව උදාහරණයක් තියෙනවා උත්තරාවගේ කතාවේදී. මිත්‍යා දෘෂ්ටික කුලයකට විවාහ වෙලා දානයක් දෙන්න අවස්ථාවක් නැහැ. ඒ හින්දා ඒ නගරේ ඉන්නවා සිරිම කියලා වෛශ්‍යාවක්. දවසකට කහවණු 1000ක් අය කරනවා. තමන්ගේ තාත්තට පණිවිඩයක් යවලා කාරණාව කියලා කහවණු 15000ක් ගෙන්න ගත්තා. සිරිම මුණ ගැහෙන්න ගියා. කහවණු 15000 සිරිමට දුන්නා. රාත්‍රී 15කට දැන් සල්ලි දීලා තියෙනවා. ඔබ මගේ ස්වාමියාත් එක්ක දවස් 15ක් ඉන්න. ඒ දවස් 15 මට පින් කරන්න ඕනේ. ස්වාමියාට වෛශ්‍යාවක් ගෙනල්ලා දීලා උත්තර සේවිකාවත් එක්ක උයනවා කිහිම. උයන පිහිපියා හරි සපටින් දන් දෙනවා. එතකොට දැන් උත්තර අවබෝධ කරලා තිබුණා මගේ සංසාර ගමනට මම මොනව කරන්න ඕනේද? ස්වාමියාට බැඳිලා ඔහුත් සමග වෙන කාන්තාවක් ඉන්නවා කියලා දේශිතක් ආවන ඇයට ඒ පිළිබඳව අවශ්‍යතාවයක් තිබුණා නේද? කවුද තමන්ගේ ස්වාමියාට වෙන බිරිඳක් ගෙනල්ලා දෙන්නේ? සිරිමට ඔක අමතක වුණා. උත්තරාගේ ස්වාමියා එක දවසක් උඩුමහන් තලාවේ ඉඳලා උත්තරා 16ක් වගේ වෙනවා මේ සිටුවරයාගේ ස්වාමිනී. ඒ නිසා hina ගියා. අනේ මේ නෝඩ ඉස්ත්‍රිය දලිතුණු ගාගෙන 16ක් වගේ වැඩ 16න්ගෙන් අපෝපස්ථාන අරගෙන හොඳට ඉඳ තියෙන ජීවිතේ. ඒක බලලා hina ගියේ. සිරිමට හිතුණා උත්තරක්ක හිනා වුණා කියලා. සිරිම කල්පනා කළා උත්තරාවට පහර දෙන්න ඕනේ කියලා. ඒ නිසානේ උණු තෙල්වක් කරන්න යන්නේ. ඉතින් හිරිමට අමතකුණා තමන් ඉන්න තැන. නමුත් උත්තර ස්වාමියාට වෛශ්‍යාවක් දීලා ඒ තමන්ගේ ජීවිතේ ගොඩගන්න උත්සාහ කෙරුවේ. එහෙනම් කරුණු කාරණා හරියට හිතුවොත් මේ සසර තියෙන ගැඹුරු භයානකත්වය දැක්කොත් මේ වගේ ලාමක දේවල් කවදාවත් හිත හිතා ඉන්නේ නැහැ. මේවා හිත හිතා හිටියට දවසින් දවස අපි තරුණ වෙනව නෙමෙයිනේ. දවසින් දවස අපි වයස්ට යනවා. වතුර ගලාගෙන ගියපු පාර හැරිලා ගිහිල්ලා තියෙනවා. අපි කියනවා ලොකු වතුර පාරක් ගිහිල්ලා කියලා. හොරන් ගියපු පාරේ ගස්කොලන් අතීති කඩා වැටිලා තියෙනවා. ගින්දර ගියපු පාරේ තනකොළ අතුරුකිලි ඔක්කොම පිච්චිලා තියෙනවා. එතකොට අපි කියනවා ගිනි පාරක් ගිහිල්ලා, ලොකු උලඟක් ගිහිල්ලා, මහ වතුරක් ගිහිල්ලා අපේ ආයුෂයේ මරණය දක්වා කෙරවල වෙලා ගෙවි ගෙවි ගිහිල්ලා තියෙන බව අපිට කියනවා තැහිච්ච කෙස් ගස් වලින්, නැතෙන ඇස් වලින්, ඇහෙන්නේ නැති කන් වලින්, කැලුවෙටිච්ච හැමෙන්, කුඩු ගහිච්ච කොන්දෙන්, හන්දිපත් වල වේදනාවෙන් අපිට කියනවා ඔබ දැන් තරුණ වයසේ ඉක්මවල ඔබ ක්‍රමක්‍රමයෙන් ආයුෂයාගේ කෙරවල දක්වා යන බව. නමුත් ඒ සියල්ල අමතක කරලා තවත් හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි අකුසලයටම බැඳිලා සසරින් මිදීම පිළිබඳව සිතුවිලි මාත්‍රයක්වත් නැතුව අපි ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අසංස සූත්‍රයේ දේශනා කරපු ඇටියට අපි ඊටාම පහත් නිරාශ කියන පුජ්‍යලයන්ගේ ගණයට අයිති වෙනවා. ඒයින් මිදලා අසංස කියන පුජ්‍යලයන්ට තැනට එන්න පුළුවන් නම් අපි හරි ශ්‍රේෂ්ඨ පුජ්‍යලය බවට පත් වෙනවා. වෙන ධර්ම දේශනාවට යෙදලා තියෙන කාලේ නිමා වෙලා නිසා මේ කර්ම කාරණා ටික ජීවිතයට එකතු කරගෙන සංසාරයෙන් මිදෙන්න ඕනේ. ඒ සඳහා උතුම් ප්‍රාර්ථනාවක් ඕනේ. නමුත් ඒ උතුම් ප්‍රාර්ථනා කියලා කියන්නේ මේ ප්‍රාර්ථනාව වලට නෙමෙයි මේ ප්‍රාර්ථනාව වල තියෙන දුක රැස් කිරීම. නමුත් අර ප්‍රාර්ථනාවක තියෙන්නේ රැස් වෙන දුකෙන් මිදලා වහා සසරෙන් එතර යන්න දුක් ඇති වුණත් පිහිට වෙන්න පුළුවන් උතුම් ප්‍රාර්ථනාවල් ටික. ආන් එහෙම ප්‍රාර්ථනා කරගෙන දවසින් දවස මායя ළඟට යන බව තීරණය කරගෙන දැන් මරුණා බය නැහැ කියන තැනට එන්න ජීවිතයේ සීලෙන් කුසලයෙන් ගුණෙන් පෝෂණය කරන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා